ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මේක පෙර අපි මේක සාකච්ඡාවට ගත්තනේ දවාලේ නේ ස්කන්ධ විදර්ශනාවේදී ස්කන්ධ පහ කියනකොට සංඛාර ස්කන්ධ ගැන කියවුණා. අන්තිමට කියපු රූපං රූප. රූපං රූපත්තය සංකතං අවිතුං කරන කිසි හරි හරි. එතන ඇත්තට සංකත මබි සංකරොන් තීති සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා සංකත මබි සංකරොන් තීති සංඛාරා සංකතය සකස් කරනවා සංකතය කියන්නේ කුමක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල කොටින් කියනනම් පංචස්කන්ධය පංචස්කන්ධයට ඔක්කොම જાති ඇති නිවන හැර නිර්වාණය පංචස්කන්ධයට ඇතුළු නැහැ අනිත් ලෝක ධාතුවට අයිති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. එතකොට එතන සංකතං කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් එතෙන්දී රූපය කියනකොට කොටස් තියෙනවා නේද 28ක්. ඒ වගේම වේදනා සංඥා සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් එකක් ගානේ අபிසංකරණයක් තියෙනවා. කවුද අபிසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අபிසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක්. සහජාත චේතනා නානාක්ෂණික චේතනා කියලා. සහජාත චේතනා කිව්වේ සිත් 89ම චේතනාව යෙදෙනවා. ਸਰවචිත සාධාන ඡායසිතයක් නිසා. ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ. මත විපාක සංස්කරණය කරන්නේ 89ම. ඔය 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 ඇරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදින දේවල් නෙමෙයි. ක්‍රියාසිත වල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත් වල චේතනා 36 විපාක මාත්‍රයි. මතු නිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක් ලෞකික කුසල චේතනා 17ක් ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක් එන්නේ 33. ඒ මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ ඒවා සසර වට කියනවා මේ සසර කෙටි කර නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතන. ඒතොර 29යි එන්නේ. ওই 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ. වේදනාස්කන්ධය සකස් කරන්නේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතන 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. එය දකින්ද චේතනාවක් පහළ වෙනවා. රූපය චූපේ චක්සු විඥාන චක්සුද්්වාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව එකට කියනවා රූප සංචේතන. තේරුණානේ? රූප සංචේතන. ඇහෙන් දැක්ක රූපාර මොනිට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒක රූප සංචේතන. එතකොට සිතින් uh, නැවත නැවත ඉතින් ඒ ලස්සන බලනවා නැත්නම් අවලස්සන බලනවා මොනවා හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරයේ නැත නැත සිතින් නිර්මාණය කරගෙන බලනවා. ඒ තමයි උපසංචේතන. ඒක සංඛාරය. ඊළඟට අපේ මිනිස්යම් ප්‍රිය කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොන හරි දෙයක් අහන්න ඕන කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන ශබ්ද සංචේතන. ඊට පස්සේ අහලා මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතට ගන්නවා. ඒක ශබ්ද සංචේතන ශබ්ද ආරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රනීත සුවඳක්, නිහිරි සුවඳක් ආරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන. ඒ නිසා නැවත නැවත ගන්ධ ආග්‍රහණය සඳහා සිත් පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් ඉඳිනේ. ඒ වගේම රස, දිවෙන් ගන්න රස ආරමුණ ඒ රස විඳ ගැනීමේ චේතනාව, රස සංචේතනාව. ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස විඳිනේ කරනවා. අරමුණු කරනවා. සංහා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි, තේජෝ, වායෝ. එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ හයක්. තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති. එයින් තමා ප්‍රේ කරන ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා. පොට්ටබ්බ චේතනාව. ඒ වගේ පොට්ටබ්බ සංචේතනාව. ඒ වගේම තේජෝ පඨවි තේජෝ තේජෝ කියන්නේ සිසිලස උණුසුම. ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව. ඒකත් පොට්ටබ්බ සංචේතනාව. ඊළඟට සෙලවෙන ගතිය. වායෝ සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය. ඒ අරමුණ ගැනීම කරනකොට ඒකත් පොට්ටබ්බ සංචේතන. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒත් පොට්ටබ්බ සංචේතන. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විචාරක කරනවා යම් යම් දේවල්. ඒ සම්බන්ධව යෙදෙන චේතනාව ධම්ම සංචේතන. එතකොට නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තන නිවනට නම සබ්බ සංඛාර සමතෝ ලෝකේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරනු ලබන්නේ පාල කරනවා වර්ධනය කරනවා ඒව නැවත නැවත ප්‍රතිඵල විඳිනිය කරනවා දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවා නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා කණේ ශබ්ද අහලා නැවත නැවත වින්දනය කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා. අන්න අபிසංකරණය කරන්න හැටි. අபிසංකරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක විත්ත ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. විත්ත ක්‍රියාකාරීත්වය. මොකද්ද විත්ත ක්‍රියාකාරීත්වය කියන්නේ? Taman එකට උපදනා චිත්තචෛතසිකයන් සංකීර්ණණය කරනවා සකස් කරනවා මතු මතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදයෙන් ගැලින්නෙත් ওই ටිකමයි. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතු අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම. අනිච්ච දුක්ඛ නාපදාන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ, ස්කන්ධ දන්නේ නැහැ, ආයතන දන්නේ නැහැ, ධාතු හත් දහන්න, පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ. ඒකටම පුරෝගාමී වෙනා තෘෂ්ණාව, උපාදාන. ඒවා පුරෝගාමී වෙලා තමයි මේ චේතනාව කුසල් ද අකුසල් ද රැස් කරන්නේ. කුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා, අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා. පළවෙනි සුඛ කියන්නේ අනිවාර්යක අරමුණක් දෙතුනම ඒ පිළිබඳව ඇති ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕන. දැන් අපි බලමු චක්සුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහිම රූපයක් දකිනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ භවංග සංතතිය සිඳී පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නෙ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් කියලා. නමුත් රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට දකින්නවා නෙමෙයි. දොරටුවට හරවන එකයි එයාගේ වැඩ. එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාවක්. එතන තියෙන ක්‍රියාත් විපාක මත විපාක දෙන එකක් නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින රූපයේ සුබ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ඛාසගත චක්කු විඥානෙ පහළ වෙනවා. එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මතු විපාක දෙනවා නෙමෙයි. ඒක අතීත කර්මයක විපාක ඵලයක්. ඊළඟට පහළ වෙනවා ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පටිච්ච වෙන. ඒක විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙනවා සම්තිරණ කියලා ඒ අසවල් දෙය කියලා තීරණය කරන ආකාරي සිතක්. ඒක චේතනාවක් විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙනවා බොත්තුපනි කියලා ක්‍රියාසිකක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මතු විපාද දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්තින වොත්තකන. එයින් දෙකක් ක්‍රියාසිත, තුනක් විපාකසිත. එතකොට දෙකක්ම ක්‍රියා චේතනා, තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වොත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ওই වොත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. පුජ්‍යලයාගේ సంతානයේ යෝනිසෝ මනසිකාර්යය කියන නුවණට හුරුව කල්පනා කිරීම පුරුදු කළ තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාර්ය පුරුදු නොකර හිටියා නම් කෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වශයෙන් ගන්නවා සමහරට අසුභ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒක මුලාව. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාරය නිසා නුවණින් තුරෝ දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවානේ. එතනකොට මොකද වෙන්නේ? අන්න ජවන්සිත පහළ වෙන්නේ ලෝභ මුල ජවන්සිත. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛතසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්නේ. එතකොට පළමුවෙන් කරෙන්නේ රූපම් පඨම චitteන සීතං ဒ ුතිය චේතසා නාමං සතිය චitteන අත්ථං චතුත්ථ චේතසා ඔය චිත්ත වීති පේලියක් යනවා. පේලි කියන්නේ පළමුවෙන් ඇතුනේ රූප අරමුණ ගත්ත චිත්ත වීතිය. ඒක චිත්ත චිත්තක්ෂණ 14ක් යනවා පේලියට. දැන් 5යි ජවන් සිත් 7යි සදාරමණ 2යි. සිත් වාර 14ක් යනවා. ඒ 14න් 7ක් තමයි අකුසල අකුසල පැත්ත බැලුවාම අනිත් හතම එයින් දෙකක් ක්‍රියා අනිත් පහ විපාක. එතකොට ජවන් සිත් 7ේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒုတိ ය චේතසා ඊළඟට මනෝද්වාරික ජවන් වී සිදුවනවා. මේ තමන් ඇහෙන් ගත්ත අරමුණ දැන් මනෝද්වාරික ජවම් වීථියකින් ඊටපස්ස රසින් දෙන්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්සු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්ත වාර 10ක්. ආවර්ජනාසිතයි, ජවන්සිත 7යි, සදාරමණ 2යි. ඔය ඉහළ පන්තිය කියනකොට අඩු වෙනකොට සදාරමණ දෙක අඩු වෙනවා. එතකොට මේ චිත්ත වාර 10න් තුනක්ම එකක් ක්‍රියා දෙකක් විපාක. මැද ජවන් හිත් හත තමයි අකුසල වුනේ. ඊළඟට නාමං සතිය චිත්තේන. ඊළඟට තමයි නම දැනගන්නේ. මෙයහව නම අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්ත වාර 10ක්. ආවර්ජින සිතයි, ජවන් සිත් 7යි, සදාරම්මන 2යි. ඔය ඉහළ මට්ටමේ. අත්තං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා ඊළඟට චිත්ත ගීතයක් කරනවා මේකෙන් අහවල් අහවල් දේ කරන්න පුළුවන්. අහවල් අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැක්කනේ. ඉතින් කාසියෙන් කරන වැඩ එයා දන්නවා. ඒක ඒක දැනගන්නේ හතරවෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැලෙන සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ජවන් වාරිදි තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන්ම ගන්නවා තදින්ම. ඒවා තමයි කෙලීම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තන බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවන කොටත් අර වොත්තපන සිත යෝනිසෝ මනසිකාරයේ පුරුදු කුජලයාට කියන්නේ සංචිත්ත සංතාණයට ඒ තදා මේ වොත්තපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කියලා හිතමු. මලක් දැක්ක පුජ්‍යලයාගේ වොත්තපනසිතින් කුසල පැත්තට හරවනවා මේ මල බුද්ධ පූජාට පූජා වේවා. නැත්තම් මේ මල අනිච්චය ආදි වශයෙන් හිතන පළමින් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීකම් ဒ ුතිය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණ. ඒකේ චිත්ත වාර 10ක් යනවාර වගේ. ඊළඟට නාමයේ මේ කහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියන තුන්වලු. ඊළඟට අත්ංශත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරෙනි චිත්ත වීතිය යනවා. ඊළඟට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. එනිසා මේක එක්කව හරවනවා බුදු ගුණයට මේ මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණේ බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවන මේ මල මේ මල අභ්‍යන්තරයේ තියෙන්නේ රූප කොටස් 7ක් නේද 8ක් සුද්දාෂ්ටක රූප සමූහයක්. එයින් පළමුවෙන් එහාට දිස්සුනේ වර්ණ රූපය ඒක ඇතුළේ තියෙන පඨවි ආකෝ තේජෝ වායෝ ඒවා ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා. ඊළාට හරවන රූප අනිච්ච දුක්ඛ අනාත්ම එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්වෙනි ජවන් විතින් පස්සේ. පස්වෙනි ජවන් සිතත් එක්ක. ඒක සම්පූර්ණයෙන් බලපත් බරපතල කුසල. එතකොට මහත්මෝ මේ ජවන් වීති පහක් ගියා කියන එකට තත්පරයක් නැහැ. තත්පරෙන් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීමක් සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරද චේතනාවට ලැබෙන මූල තැන. චේතනාව තමයි මේවා සංස්කරණය කර කර ඉදිරියට යවන්නේ සිත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ සිත. සිත නැත්නම් චේතනාවක් නැහැ. ඒ නිසා මනෝපුබ්බංගම ධම්මා කිව්වනේ. හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකේ මුල සිත. සිත තමයි ප්‍රධාන ඉසුරුමක්. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකක් එකක් එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාතඤ්ඤමඤ්ඤ ඊළාට නිශ්‍රය නිශ්‍රය ඊළඟට උපනිශ්‍රය ඊළඟට ආහාර ආහාර ඊළඟට අත්ති සම්ප්‍රයුක්ත අත්‍යාවිත ප්‍රත්‍යසත්‍ය ගොඩෝකෙම පස්ස ඡායතකයේ ඒ චිත්ත ඡායතකයන් ප්‍රත්‍ය වෙනවා වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත උපනිශ්‍රය සම්ප්‍රයුක්ත ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ඔය ප්‍රත් ඉන්ද්‍රිය ඔය ප්‍රතිශක්ති රාශියකින් වේදනාව ඉතිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ මිශ්‍රය එවාගෙම උපනිශ්‍රය එවාගෙම ආහාර ඊළඟට සංප්‍රයුක්ත අක්ති අවිගත ශක්ති අටකින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා ප්‍රත්‍ය වෙනවා ඒක බොහොම සියුම් තැනක් ඕක ඉතින් මේවා එකක් එකක් ගානේ කියන එක දිගවැඩ නිසා තමයි සංකතම අபிසංකරෝති සංඝාරා කියලා කිව්වේ මේ සංකතය සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය එක එක තැනක පංචස්කන්ධය සකස් කරනවා නිසා සංස්කාර කියන එක බොහෝම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන ඡායසික 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇරේ පිටාගේ 50ම සංස්කාර ස්කන්ධ. තව කියනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංස්කාර අස්වාස පස්වාස. වචී සංඛාර විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංඛාර, වේදනා සංඥා. ඒ දෙක තියෙනවා. ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29. කුසල කුසල චේතනා 29. විපාක දෙන්න විපාක පටිසන්ධිදායක කියන එකයි. පටිසන්ධිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිද්‍යා පත්‍ය සංකාරය. පුඤ්ඤාභි සංකාර කියලා 13යි අපුඤ්ඤාභි සංකාර කියලා 12යි ආනන්ජාභි සංකාර 4යි. සියල්ල 29යි. මානසේ කර්මය කර්ම කර්ම නිමිත්ත ගති ගති නිමිත්ත කියන ඒවා පැත්තට පරිසම්දියට බලපාන. හරි. පරිසම්දියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභාවයෙන්ම කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවන් වලට. තමන් කරගත් කර්මය නැත්නම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්නම් උපදින තැන ලකුණ. ඔය කරුණු තුනෙන් එකක් එනවා එනවා මේ කර්ම බලයෙන් උපත්තාති කියලා කියන්නේ. කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් කියනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුලට එනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නීති නිසිත කර්ම. අකුසල පැත්තේ. කුසල පැත්තේ නම් අෂ්ඨ සමාපatti, උපචාර සමාධි, අෂ්ඨ සමාපatti හා විපස්සනා ඥාන. ඒවා ගරු කර්ම. ඒවා ඉස්සරහට එනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආචීර්ණ කර්ම ජීවිතේ වඩාත්ම පුරුදු කරපු දේවල් ඉස්සරහට එන. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම ආසන්න කර්ම කියන්නේ ඒ තම මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්මයක්. අනික කටස්ථා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක්ක පූර්ව භවයේහි අර අපරාපරිවේදිනී දේවල් කියනවා. ඒකක් එනවා. ඒක තමයි අප මේ කටස්සා කර්ම. ඒවා කර්ම බලයෙන් කර්මයේ සිහි වෙනවා නැත්නම් ඊට අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් දානෙ දෙන්න භික්ෂූන් වහන්සේලා. නැත්නම් දාන වස්තු ආසනෙ පැනවීම ඕවා සිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් බණක් ඇහවනම් ඉතින් ඒ ධර්ම ධර්මාසනේ ධර්ම කතිකයන් එහෙම නැත්නම් මේ වාඩි වෙලා හිටි ස්ථානීය වගේ දෙයක් තියෙනවා. භාවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් තියෙනවා. ඒවා කොහොම කර්ම නිමිති. දැන් සතුම් මැරීම ආදියටත් ඒ වගේ තමයි තමන් අකුසලයක් නම් කරණීයදී අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තන සම්බන්ධ ගති නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමන්ගේ පුතා රහත් වෙලා උන්වහන්සේ නිතර නිතර පියාණන්ට ආවාද කළා. ඔය වැඩේ අත්හරින්න, ඔය වැඩේ අත්හරින්න. නෑ, අත්හැරියේ නෑ. පස්සේ බලෙන් මහාන කරුවා ගත්තා. බලෙන් මහාන කරවාගෙන සාමනීර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතර ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිති පහළ වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ල වෙනවා බල්ල වෙනවා බල්ල වෙනවා කියලා. ඒ කියන්නේ අර බල්ලම් පිරවදාගෙන ජඩේ මේගි ඒ කර්ම නිමිත්තාව. ඒතොර රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමණේරයන්ට කැපකරුවන්ට කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරෙව්වා. පුරවල ඇඳ පිටින් උස්සගෙන ගියා. ලේදාව. උස්සගෙන ගිහින් මෙන්න මහ තෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් කියන අත ගන්න අත ගන්න සාදු කියන්නේ. තේරෙනවා කියන ඇහෙනවා. ඉතින් එතකොට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න ඔන්න අම්මලා එනවා අම්මලා එනවා අයිමෙන්ද? අන්න දිව්‍ය ලෝක ගත නිමිති පහළට. <laughs> පස්සේ රහතන් වහන්සේ ඒක ටික දීලා කිව්වොත් ඉතින් යම්පවත් වෙලා දෙව්ලෝ උපන්නා. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ. ඊට පස්සේ ගති නිමිත්ත ආවා. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ඔය වගේම ඉස්සරහා තියෙනවා. අර සුවම්ගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පම්බති කියලා පුරාණ නම. ඒක වැඩි හිටියා චුල්ල පින්ඩපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසල් ගම්වල තමයි පින්ඩපාත යන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපාට යන්න දෙන්නේ. හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 වෘද්ධක් බිලී බාපු මිනිස්සෙක් හිටියා බිලී වැද්දේ. කවදාකවත් බණ අහලා නැහැ. දන් දීලා නැහැ. සංඝයාට දෝෂ නගා වැඳලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට පෙවුණ එයා අද මැරෙනවා. අපායට යනවා. ඒ නිසා වැඩියා ගෙදර මිඳුලට. එළ ගෙදර උපාසිකාටක මම මේ ලෙඩා බලන් ආවා ආසනයක් පනවන්න. ඉතින් ඒ ලෙඩා ඇඳේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරුවෝ මම පුරුදු නෑ එන්න එපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාට මේ මට ඕනේ. ඒ නිසා ආසනයක් ගන්න. ඒ ඇත්තට ඉතින් කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් ඉතින් ආ කියනවා. ඉතින් ඔන්න ලෙඩා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්න ඉතින් උපාසක මහත්තයෝ යන්වා ගිලන්නේද දැන් හොඳ නේද පන්සිල් ගන්නද හොඳයි ආමරණ මන් නම් දන්නේ කිව්වොත් කියන්න නමස්කාරය කියෙව්වා ඉතින් තිසරණේ කියෙව්වා අනේ තිසරණේ සතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමන්ම දේව ගැලවිලා වැටුණා. අර බිලිබාබු කර්මේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් සිතාපද කියවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මනුස්සයාගේ පස්සේ උපදේශ කරන උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ඔය තිසරණය මුල සිට අගට අගටම වලට හිතින් කියවන්න. හිතින් කියව කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. ඇයිද අන්තිම මොහොතේනේ කවුරුනක් දුකටපත් වුණා වගේ ඕනේ. අනේ මිනිස්සයා මැරිලා ගිහින් චාතුරු මහා රාජික දිවි ලෝක උපන්නා. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා. එවිලා වැන්දා. මන්ද ලෙක්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ ඉසරනේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඉසර වැඩියකු නිසා මම චාතුරු මහා රාජික උපන්නා. පන්සිල් දුන්නා නම් මං ඊළට යන්න තිබුණා. ඉතින් රහතන් වහන්සේ කියන්නේ කියලා ඉතින් ඒක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාව ඇදිව ගැලුණා නේ කොහොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාට නොවැටෙන්නේ ඔය දෙවලෝ ඉඳගෙන පින් කරගන්න කියනවා. බනහන්න තියෙනවා දෙවලෝ. ඒවා විසින් අර ආසන්න කර්ම ඒවා. ඒවට කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහි වුණා. ඒවා යටපත් වුණා. ඒ ගතිය සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ එහෙ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුස්ස ලෝකයට ආව බලන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවම කර්මඵල දෙනවා දෙනවා දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම යට වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලාට උනත් සසු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියනවද නේ? ඒවට විපාක දෙන ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා. පිනක් තියෙන්න ඕන. පිනක් තියෙන්න ඕන නැත්නම් පෙනෙන්නේ නැහැ. නැත්තම් අවකාශ ලැබෙන්නේ නැතු වෙනවා එහෙම තමයි ඒකවත් ලොකු මේ සසර කරපු කෙනෙක් තියෙන්න ඕනේ කාට හරි උදව් වෙච්චි පුළුවනි පුළුවනි පුළුවනි අපි වාස් කල්පයකට වරක් යන ඔය අම්මලාත් ඔක්කොම <laughs> පුළුවනි පුළුවනි හැබැයි වෙනසක් වෙන්නේ බඹලොව දැන් බ්‍රහ්ම ලෝකවල එක එක ධ්‍යාන තලවල බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒ තුනෙන් තුන්වෙනි එකට යන්න පුළුවන්. මහා බ්‍රහ්ම වෙන්නේ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි තුනක් තියෙනවා. එම් බ්‍රහ්ම පාරිසජ්‍ය උපදිනවා. ඊළඟට දෙවෙනි ධ්‍යාන වැඩුවා නම් පරිත්තාබ අපමානාබ ආබසරෝ තුنين පරිත්තාබ බඹතලිය උපදිනවා. තුන්වෙනි ධ්‍යානයට වඩා තිබුණා නම් පරිත්‍ය සුභ අප්‍රමාණ සුභ සුභ කියන එක තුනෙන් පරිත්‍ය සුභ බමතලේ උපදින. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගියාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනානේ කරලා තියෙන්නේ. එහිදී ගහාන ජීවහා කායන ප්‍රසාද රූප තුන නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ. දිවට රස දැනෙන්නේ. ඇයි ආහාර ගන්නේ නැහැ. කාට සීතලවසුම ස්පර්ශ දෙන්නේ ඔය තුන අක්‍රිය වෙනවා හැබැයි චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද තියෙනවා බුදුබණ අහන්න බුදුරු දකින්න ඒ වගේ අවශ්‍යතා නිසා අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ ඒවා යටපත් වෙලා නීවරණ පහළ වෙන්නේ ඒ බඹතලේ ඉන්නකොට හැබැයි බඹතලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩන්න පුළුවන් ඉහෙලටම ඒකට බාධාවක් නෑ මොකද කාලයක් විතර ඉන්නවා ඒ ඒ බමතලේට ආයුෂ් ප්‍රමාණ කියනවා. ඉතින් කවුරුත් බම්බලෝ ගිරලා ආවෝ අවුරුද්දෙන් වයි ඉපදින්න බැරි. අවුරුද්දෙන් වෙන්න බෑ. ඈ? ඒ හැමෝටම බෑ. නෑ නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ. අනික කාටවත් එන්න බෑ. බැරි කාරණා මොකද? තමන් උපන්න භවයෙහි බැඳීම නිසා තමන් උපන්න භවයෙහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙන. ඒ නිසා එන්නේ නෑ අෂ්ට දුස්සක්ණයට වැටෙන්නේ. ඉතින් අසඤ්ඤතලයේ අරූපතලයේ ඒ ඉහළ තැන් වලින් අසඤ්ඤතලයයි අරූපතලයයි. ඒ වාට ඉතින් බෞද්ධෝ යන්නේ නෑනේ. අස අරූප ලෝකෙට නම් යනවා. අසඤ්ඤතලයට යන්නේ බොහෝසෙන් අබෞද්ධ යෝගීවරු. අසඤ්ඤතලයට. අරූප ලෝකයට යන්න පුළුවන්. එහෙකින් චතුරාර්ය සත්‍ය කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙකින් මාර්ගඵල ලබන්න. ඒක අභවය කියන්නේ. සෝවාන් වෙලා ගියොත් පුළුවන්. ඉතිරි මාර්ගඵල ලබන්න. අය පහලට එන්නේ නැතුව එහෙදිම rahat වෙනවා. ඇත්තමයි ඒ ත්‍රිසං ආත්මේ උපන්නනම් ඉතින් ආත්භාව දහස් ගණන් දසදහස් ගණන් තම තවත් ඒ දුක් ජීවිත වලට පත්වී තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසුදුට නොගත් කෙනෙක් නම් ඒ තැනත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දැන් හැම ත්‍රිසං සතා, പ്രേතයන්, අසුරයන් එතකොට නිරිසතුන් අතරින් නීති විස්තුතිගත කාය හැර ඔක්කොම ඉන්නෝන්නේ බඹලෝ යන්නේ. කල්ප විනාශදී. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ. ඒ 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලෙන්නේ බඹලෝ. අනිත් කාලෙන්නේ බඹලෝ වල. ඒ නිසා මේ කාන්තා පක්ෂයට ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ බලන්න අර සූකර පෝතිකා කතාවේ අහලා තියෙන්නේ කාලා නැද්ද? දැන් නම් හතයි කාලා. බුද්ධ පූජාව තෝදලයක් කරා. එහෙනම් සාමාර්ථක කියන්නේ ආ ආ. සම්මත විවේකයක් ගන්න. මේ කියලා ඉවරලා යනවා. එතකොට සූපර පෝතිකා කියලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිරි පැටික්කයක් හිටියා. බුදුරජාන් වහන්සේ පිටිසු ගායනකට රජගහනුවර ඒ කහල ගොඩක කුණු අවස්ථ වශයෙන් ඉරි පැටිච්චි. බුදුරජාන් වහන්සේ සිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ? ආනන්දේ බලන්න මේ ඉරි පැටිච්චි බඹලෝ හිටිය කෙනෙක් නේද? ඉතින් අහව පිළිවෙල. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලියක්. ඒ කිකිලිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රය ආශ්‍රමයක් ආශ්‍රයත් වෙන ඉස්සර හැසිරෙනවා. ওই දාන ඉඳුල් ටිකක් කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා ඇහිලා හිත පැහැදිලා. රජ කුමරියක් වෙලා උපන්නා. ඒ රටේම උබ්බරී කියලා. ඒ රජ කුමරිය පෙර වාසනාවට ඒ මෙහෙණි ශාස්ත්‍රේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ වැසිකිලි වලවල් වල මෙහෙණින් වහන්සේගේ වැසිකිලි මෙහෙණින් වහන්සලාට තියෙන විනය නීතියක්. වැසිකිලි වල වහන්න තහනම්. එතකොට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම කුලවක සංඥාව ඇති වුණා සුබ භාවනා. කුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝ ගියා. බ්‍රහ්මපාරිසද්ධිය උපන්නා. ඉතින් බඹලොව ඒ නිමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායසනයක් මනුෂ්‍ය ලෝකෙට බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්නා. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරයෙක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා උල්පෙති ඉරිපෙතික් ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීනාපහන කරේ නිකන් නෙමෙයි අනාගතයේ මේ ඉරිපැති කිය රහත් වෙනවා මේ බුදු සසුනේ. පස්සේ ඉතින් ඔය ඒකට බුදුජානක විශේෂ දේශනාවක් කළන තණ්හා වර්ගී ගාථාවක් තියෙනවා යථාපුමූලිය අනුපද්ද වේදල්ලේ යථාපුමූලිය අනුපද්ද වේදල්හේ චින්නෝ පුරුක්කෝ පුනරේව රූහති එවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන යම් කිසි ගාහක මුල නොසිඳ අතුපතර සිඳිනවනේ මුල ශක්තිමත් තියෙන නිසා ගහ නැවත දලදා අතුපතර හැදෙනවා ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවල තේනවා. නිසා තෘෂ්ණාව සින්දුත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරි පැටිච්චේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවිරිපත්තනුවේ මේ මේ ඒත් මේ වැඩි පුත්‍රයෙකුගේ දුවක් කියලා. තා සුප්පාරක පටුනේ තවත් තැනක උපන්නා. ඊට පස්සේ ගියා ස්වර්ණදීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජකුමරියක් වෙලා උපන්නා. ඔය පින අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාරු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කරලා පින් කරලා ලංකාවේ උපන්නා. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යයෙක් හිටියා ලකොණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්ස මහරාමේ. එක දවසක් ඔය තුලාදාට පබ්බත කියලා තේනවනේ නිමලුව සේනාසනයක් දැන් නිමලුව කලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ තියා මහා අතුල කියලා රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ තිස්ස මහරහා පින්නපාත එනකොට මේ කියන අමාත්‍ය දේවිය දාන පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටික මට දාන දුන්නා කියලා. ඕක කටින් කට මෙතුමියට ආරංචි වුණා. එතකොට මෙතුරු මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම පේන ධාති සුම ඥානෙ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තටම එතුමිය ලොකු සංවේගයකටපත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසාසේ පැවිදි වුණා. පැවිදි වෙලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා. පිසු මහරහතන්. අර කියපු තලාදාර පර්වත සේනාසනයේදී ආසීවිසෝම සූත්‍රයන රහත් වුණා. පසු කාලයේ කෙතුමිය පිරිනවම් පානකොට ওই විස්තර ඔක්කොම ප්‍රකාශ කරලා අනිත් අය සංවේගයටපත් කරලා පිරිනවම් පෑවා. මේ සංසාර ස්වභාවය කියන්නේ. ඔන්නතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිටියා කියලා අයමත් වෙනවා කියලා පාසහයටනේ. ඒ වගේ සිදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරිය පැවිදිලා ධ්‍යාන වඩලා ලෝකේ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරි නේ හිතන්න පුළුවන් නම් පුළුවන්. දැන් අර අපි ওই බුරුම රටේ යන ආරණ්‍ය ඉන්නවා එක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් නැද්ද දන්නේ නැහැ. එතුමිය අවුරුදු දෙකක් තුනක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනයි, දූවරු 3 දෙනයි. එයින් පුතාලා 3 දෙනෙක් මහානදම් පුරනවා. දූවරු 3 දෙනෙක් ඒ දසසිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ ඇතම් 600කට මෙහා තැනක. අෂ්ඨ සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා බලන්න ඉතින් මේ උපාසකම්ම දරුවෝ නවදිනු කම්ම කෙනෙක් නම් කොච්චර වාසදනේ නමුත් අර නියම උපදේශ ඇතුළේ වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti පුදවාගෙන විපස්සනා වඩලා හිටියේ ඒ ඒ දරුවන්ගේ පියක් එතන භාවනා කරලා එයාට බැරි වුණා. එයා වයෝවෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි. මම මේ කියන්නේ ගිය ඇත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවනි. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපිට සම්මුඛ වුණා එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන දිනු කරගෙන මං කිව්වා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ පටිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රැතේ. ඒ නිසා එයාගේ අක්කා නම් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්නම් කියලා කෙරුණේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දිනුවලට පත් වෙලා ඉන්න බව කාටත් අහගන්නයි ඒක මම බලාපොරොත්තු නමුත් ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ලෝ වෙන පළාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයාගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදිලා ඒකට අනුසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒක ඔය වගේම වයස 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥානවල. ඊට පස්සේ වාර අප යනකොට යා ත්‍රිපිටක අධ්‍යාපනයට ගිහින් තියෙනවා මේ යංගුන් වල. ඔය වාගේ ගිහි පැවිදි හැමෝටම මේව අදන්න පුළුවන්. ඉතින් ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධකම ඕනේ. විවේකේ ඕනේ. අනික ඉතින් ප්‍රඥාව ඕනේ. නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. බැරි දෙයක් නෑ. ඉතින් අපේ රටට වෙලා තියෙන දැන් ලංකාවේ මෙහි මෙහෙනම් හුඟක් නිදහස තියෙනවා ලංකාවේ නම් අපේ බෞද්ධයන්ට නිදහස බොහෝම අඩුයි. බොහෝම අඩුයි. මේ රටවල නම් හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්නේ නැත්නම් ධ්‍යාන වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා.ඒ.මේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ